තුන් ලෝකයක් නිවාසනසා වදාළ තුන් ලෝකාග්‍ර ශාන්තිනායක දසබලධාරී ਸਰවඥ රාජෝත්තම මේ මහා භද්‍ර කල්පයේ හිලව හතරවෙනි වතාවට පහළ වී වදාළ මාගේ ශාස්ත්‍රූ ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේටත් පන්සාලිස් වසරක් පුරාවට ගමක් ගමක් පාසා වැඩම කරමින් නිගමත් නිගමත් පාසා වැඩම කරමින් දෙව්ලොව බඹලොව සිසාරා වැඩම කරමින් තුන්ලොව වැසි සකල සත්වයන්ගේ සංසාර දුක්ගිනි නිවීම පිණිස දේශනා කොට වදාළ ඒ අසිරිමත් සූ 80000ක් වූ ශ්‍රී සද්ධර්මස්කන්ධයටත් දේශනාගත ධර්මයට අනුව තමන් වහන්සේලාගේ චිත්ත સંතාණයන් පාරිශුද්ධත්වයට පත් කරගෙන මේ ගෝර කටුක සංසාර ගමනෙන් සදහටම ඈතර වී වදාළ උතුම් කීනාස මහරහතන් වහන්සේලා ප්‍රමුඛ ආර්ය මහා සංඝ රත්නයටත් මාගේ හදපිරි নমස්කාරයම වේවා. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත ධර්ම ශ්‍රවණාබිලාසී කාරුණික සත්පුරුෂ පින්වතුනි මේ පින්වතුන් මේ සූදානම් වෙන්නේ ලෝතර බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ අසිරිමත් ශ්‍රී සද්ධර්ම සාගරයෙන් දිය දෝතකටත් වඩා අඩු පුංචිම පුංචි කොටසක් ශ්‍රවණය කරලා තමන්ගේ මෙලව ජීවිත සුවපත් කරගෙන පරලොව ජීවිත සුවපත් කර ගැනීම සඳහා කුසල් රැස් කරගෙන උතුම් නිවන සාක්ෂාත් කර ගැනීමේ උදාර අදිෂ්ඨානය පෙරදරි කරගෙන බණ අහන්න සූදානම් වෙන මොහොත. පින්වතුනි ලෝතරා බුදු පියාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට අනුදැන වදාලා ධර්මානුශාසනාවක් ආරම්භ කිරීමට මත්තෙන් දහම් ඇසීමෙහි වටිනාකම ශ්‍රාවකයාට සිහිපත් කරන්නට කියලා. පින්වතුනි මේ ලෝකයේහි බුදුරජාණන් වහන්සේලා පහළ වුණාට පස්සේ ශ්‍රාවකයන්ට කියලා දෙනු ලබන වටිනා දහම් කාරණාවක් තමයි ධම්මෝසද සමන්නත්ති ඒතං විවත භික්කවෝ මහණෙනි ධර්මය හා සමාන වෙනත් ඖෂධයක් නැහැ. ඒ නිරන්තරයෙන්ම පානය කරන්න කියන අවවාදය බුදු පියාණන් වහන්සේලා ලබා දීලා තියෙනවා. පින්වතුනි මේක ටිකක් විස්තරාත්මකව අපි පැහැදිලි කරගත්තොත් දැන් මේ පින්වත් පිරිස එදිනෙදා ජීවත් වෙනකොට ওই පින්වතුන්ගේ කය හේතු කරගෙන විවිධාකාර ආබාධයන් හටගන්න ස්වභාවයක් තියෙනවා. සමහර වෙලාවකදී හිසේ කැක්කුම හටගන්නවා. සමහර වෙලාවකදී බඩේ කැක්කුම් හටගන්නවා, කකුලේ කැක්කුම්, කොන් දෙකැක්කුම් මේ ආදී වශයෙන් කය ඇසුරු කරගෙන උපදින්නා වූ විවිධාකාර රෝගාබාධයන් තියෙනවා. ඒ අවස්ථාවේදී මේ පින්වතුන් කුමක්ද සිදු කරන්නේ? එක්ක වෛද්‍යවරයෙක් හමුවට යනවා එහෙමත් නැත්නම් අත්බෙහෙතක් පාවිච්චි කරලා ඒ කායික ආබාධයන් අපහසුතාවයන් සුවපත් කරගන්න යම් වෙහෙසක් දරනවා. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි මතු අනාගතයේදීත් ඒ විදිහමයි. පින්වතුනි යම්කිසි මොහතකදී මේ පින්වත්තුන්ගේ හිත ලෙඩ වුණොත් ඒකේ රාගය කියන රෝගේ යම් වෙලාවකදී හිතට ඇති වුණොත් ද්වේෂයෙන් Tamanගේ හිත ගිනි ගත්තොත් මෝහය නිසා Tamanට යම් මානසික අපහසුතාවයක් ඇති වුණා. ඒ සඳහා ප්‍රතිකාරයක් ලබා ගන්නට වෛද්‍යවරයෙක් ළඟට ගියාට හරියන්නේ නැහැ. ඒ සඳහා සුදුසු අද්භේතක් මේ වෙනකන් ලෝකේ හොයාගෙන නැහැ. එහෙමනම් ඒ සඳහා කුමක්ද අපි කරන්න ඕනේ? අපේ సంతానගතව පවතිනා වූ රාග දේශ මොහ කියන මේ ත්‍රිවිධ අකුසල ධර්මයන් නිසා ඇතිවෙන්නා වූ මානසික ව්‍යාධීන් දුරු කරගන්නට අපිට සිද්ධ වෙනවා ඖෂධයක් හැටියට පාවිච්චි කරන්න භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය. අතීතයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ඖෂධයක් හැටියට තමන්ගේ මානසික අපහසුතාවයන් සඳහා පාවිච්චි කරපු යම් කෙනෙක් ඉන්නවා නම් උන්වහන්සේලාගේ ජීවිත නතර වුණේ උතුම් රහතන් වහන්සේලා බවට පත් වෙලා. ඊට වඩා අඩුවෙන් ධර්මය නම් වූ ඖෂධය පානය කළා නම් උන්වහන්සේලා අනාගාමී ඵලයටපත් වුණා. ඊටත් අඩුවෙන් මේ ධර්මයේ නම් වූ ඖෂධය තමන්ගේ ජීවිතයට එකතු කරගත්තු උතුමාණන් වහන්සේලා සකදාගාමි සෝවාන් ආදී මගඵල නිවන් සාක්ෂාත් කරගත්තා. ඊටත් වඩා අඩුවෙන් ධර්මයේ නම් වූ ඖෂධය පානය කළා නම් සුගතිගාමි උප්පත්තීන් සකස් කරගත්තා. කොයි විදිහට නමුත් කොයි ප්‍රමාණයෙන් නමුත් ධර්මයේ නම් වූ ඖෂධය පානය කරපු කෙනෙක්. තමන්ගේ ජීවිතය තුළ යහපතක් සිද්ධ කරගත්තා කියන කාරණාවයි එයින් අපිට ගම්ම වෙන්නේ. එහෙමනම් මේ පින්වත් පිරිස අද දවසේදී මේ බණ අහනකොට ඇති කරගන්න ඕනේ අදිෂ්ඨානයක් තියෙනවා. මොකක්ද මම මේ බණ අහන්නේ යලි යලි මේ සංසාර ගමනේ උප්පත්තිය ලැබීම පිණිස නොවේ. එහෙමත් නැත්නම් දිව්‍ය ලෝක සැප බ්‍රහ්ම ලෝක සැප සම්පත් ළඟා කර ගැනීම පිණිස නොවේ. මේ ගෝර කටුක සංසාර ගමනට සමුදීලා ඊටමත් ඉක්මනින් නිවන් පුරයට පිවිසීම සඳහාමයි මම මේ අනුශාසනාව ශ්‍රවණය කරන්නේ කියන අදහස මේ පින්වතුන්ගේ හිතවල ඇති කරගත්තොත් අන්න මේ පින්වතුන්ට මේ ධර්මය ඇසීම නිසා විපුල ඵල නෙලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ කාරණාව ඒ විදිහට සිහිපත් කරලා අපි දැන් සූදානම් වෙන්නේ අද දවසේදී පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන ධර්ම දේශනාව එහෙමත් නැත්නම් සූත්‍ර දේශනාව වෙත අවධානය යොමු කරගන්නට මේ පින්වතුන් දැන් මාස ගණනාවක් පුරාවට ශ්‍රවණය කළේ මජ්ක්‍ධිම නිකාය කියන උතුම් ග්‍රන්ථයෙහි ඇතුළත් සූත්‍ර දේශනාවන් මුලින්ම ශ්‍රවණය කරා මජ්ක්‍ධිම පඤ්ණාසකයේහි මජ්ක්‍ධිම නිකායෙහි ඇතුළත් මූල පඤ්ණාසකයේ සූත්‍ර එතන තිබුණා සූත්‍ර දේශනා 50ක් හොඳට බණ අහපු කෙනෙක් නම් තමන්ගේ ජීවිතය තුළ විශාල ධර්මඥානයක් මේ වෙනකොට ඇති කරගෙන. ඊළඟට මජ්ක්‍ධිම පඤ්ඤාසකේ සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කළා. එතනක් තිබුණා සූත්‍ර දේශනා 50ක්. එතකොට සූත්‍ර දේශනා 100ක් දැනගත්තු පුණ්‍යවන්ත ශ්‍රාවකයෝ බවට මේ පින්වතුන් මේ වෙනකොටපත් වෙලා ඉවරයි. මේ දිනවල අපි සාකච්ඡා කරන්නේ භාග්‍යවතුන් වහන්සේ සහ කීනාසව මහරහතන් වහන්සේලා ප්‍රධාන අනෙකුත් ශ්‍රාවකයාණන් වහන්සේලා විසින් දේශනා කරපු මධ්‍යම ප්‍රමාණයෙහි දේශනා ඇතුළත් මජ්ක්‍ධිම නිකායෙහි තුන්වෙනි පණ්ණාසකය. ඒ කිව්වේ උපරි පණ්ණාසකය තුල ඇතුළත් සූත්‍ර දේශනාවන් තමයි මේ දිනවල ශ්‍රවණය කරන්නේ. උපරි පණ්ණාසකය තුල පින්වතුනි විශේෂයෙන්ම ඇතුළත් වෙලා තියෙන්නේ විදර්ශනා භාවනාවට ප්‍රධාන වශයෙන් හේතු වෙන්නා වූ පදනම් වෙන්නා වූ සූත්‍ර දේශනා. මජ්ක්‍ධිම නිකාය පිළිබඳව හැඳින්වීම සිදු කරනකොට ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ප්‍රකාශ කරන්නට ඇති මේ මජ්ක්‍ධිම නිකාය හඳුන්වනු ලබන අන්වර්ථ නාමයක් තියෙනවා විදර්ශනා අත්පොත කියලා. එහෙම හඳුන්වන්න හේතුව තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණත්‍රය මෙනෙහි කිරීම සඳහා උපදේශ මාලාවක් අපිට මේ මජ්ක්‍ධිම නිකාය තුලින් උකහා ගන්න පුළුවන්කම තියෙනවා. මජ්ක්‍ධිම නිකායෙත් මූල පණ්ණාසකේ මජ්ක්‍ධිම පණ්ණාසකයට වඩා උපරි පණ්ණාසකය තුල තමයි විදර්ශනාවට අදාළ කරුණු රාශියක් ඇතුළත් වෙලා තියෙන්නේ. මේ උපරි පණ්ණාසකය තුලත් තියෙනවා පින්වතුනි සූත්‍ර දේශනා 52ක් ඇතුළත් වෙලා. ඒ සූත්‍ර දේශනා 52 අන්තර්ගත වෙනකොට සූත්‍ර දේශනා 10 බැගින් අවසානයේදී සූත්‍ර දේශනා 12ක් අන්තර්ගතව වර්ග පහක් මේ තුල සටහන් වෙලා තියෙනවා. පළවෙනි වර්ගය තමයි දේවදහ වර්ගය කියලා කියන්නේ. එතන තියෙනවා සූත්‍ර දේශනා 10ක්. ඒ සූත්‍ර දේශනා 10න් අද දවසේදී මා පැහැදිලි කරන්නට අරමුණු කරන්නේ පස්වෙනි සූත්‍රය. දේශනාවේ නම සුනක්කත්ත සූත්‍රය. සූත්‍ර දේශනාව ආරම්භ වෙන්නේ මේ විදිහට. එවං මේ සුතං ඒකං සමයං භගවා වේසාලියන් විහෙරති මහා වනේ කූටාගාර ශාලායම් ලෝතර බුදු පියාණන් වහන්සේ සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරගෙන අවුරුදු 45ක් පුරාවට තුන් ලෝකයේ සකල සත්වයාට නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව කියලා දෙනකොට මනුෂ්‍ය ලෝකයේ විවිධ ස්ථානවල බුදුරජාණන් වහන්සේ වරින් වර නතර වෙලා ඒ ස්ථානය ඇසුරු කරගෙන විවිධ පිරිස් වලට ධර්මයේ දේශනා කරලා තියෙනවා ඔබ අහලා තියෙනවා අනේපිරු මහසිරිතුමා විසින් පූජා කරපු ජේතවනාරාමයේ තමයි භාග්‍යවතුන් වහන්සේ වැඩිපුර කාලයක් වැඩ වාසය කරලා තියෙන්නේ. ඊළඟට විසාකා මහෝපාසිකාව විසින් කරවා පූජා කරපු පූර්වාරාමයේත් වැඩි කාලයක් වාසය කරලා තියෙනවා. බිම්බිසාර මහරජුරුව පූජා කරපු ප්‍රථම ආරාම පූජාව වේළුවනාරාමය. ඒ වගේම ශාක්‍ය ජනපදයේ ඇත්ත විසින් පූජා කරපු නීග්‍රෝධාරාමය වගේ ආරාමවල වැඩ වාසය කරමින් බණ කියලා තියෙනවා. එතකොට මේ සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ විශාලා මහනුවර මහා වනය නම් වූ ස්ථානයේ කූටාගාර ශාලාවේදී. විශාලා මහනුවර කියන වචනය ඇහෙනකොට මේ පින්වතුන්ට එකවරම සිහිපත් වෙන සූත්‍රයක් තියෙනවා. වර්තමානයේදී කොරෝනා රෝගී තත්ත්වයට නිරන්තරයෙන්ම භික්ෂූන් වහන්සේලා විසින් දේශනා කරනවා රතන සූත්‍රය. රතන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා පරිදි ආනන්ද සාමීන් වහන්සේ විසින් දේශනා කළේ මේ විශාලා මහනුවරදී. ඒකට හේතුව තමයි තුම්බිය ඇති වුණේ විශාලා මහනුවරනේ. මේ විශාලා මහනුවර භාග්‍යවතුන් වහන්සේ කූටාගාර ශාලාවෙහි වැඩ වාසය කරනකොට බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්ඩ නන්විද දේශයන්ගෙන් භික්ෂූන් වහන්සේලා වැඩම කරනවා. සමහර භික්ෂූන් වහන්සේලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කරනවා. සමහර භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගෙන් විවිධ විනය කාරණාවන් විමසලා බුද්ධානුශාසනා ලබා ගන්නවා. මේ අතර පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ ළඟට පමණක් භික්ෂූන් වහන්සේලා වැඩම කරලා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ තමන් වහන්සේලාගේ අරිහත්ත්වය ප්‍රකාශ කරන ගතියකුත් තිබුණා. අරිහත්ත්වය ප්‍රකාශ කරන්නේ කොහොමද කියලා තමයි මම මුලින්ම මේ පින්වත් පිරිසට pāli පාඨයෙන් සඳහන් කරන්නට යෙදුනේ. කීනා ජාති වුසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්තා යාති පජානාමාති ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ බොහෝ කාලයක් තිස්සේ සම්මා සම්බුද්ධ ශාසනය තුල නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව වැඩුවා. එහි අවසාන ප්‍රතිඵලය හැටියට ජාතිය සේවලා ගියා. මාර්ග බ්‍රහ්මචර්යාව නිම කළා. මතුවට කල යුත්තක් නැහැ කියලා භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරනවා. බලන්න පින්වතුනි කොයිතරම් සුන්දර අවස්ථාවක් වෙන්න ඇතිද කියලා. ඔබත් මමත් සෑම පින්කමක්ම සිදු කරලා ප්‍රාර්ථනා කරනවා මා මේ සිදු කළා වූ පුණ්‍ය කර්මය නිසා මට ඊටමත් ඉක්මනින් නිර්වාණ ධාතුව සාක්ෂාත් වේවා කියලා. ඒ ප්‍රාර්ථනාව එදා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල වැඩ වාසය කරපු භික්ෂූන් වහන්සේලාට සමුර්ධ වෙච්ච මොහොතක්. මේ සිදු කරනු ලබන ප්‍රකාශය භාග්‍යවතුන් වහන්සේ අසලම වාසය කරපු විශේෂ පුද්ගලයෙක් අහගෙන ඉඳලා තියෙනවා. මේ පුද්ගලයා තමයි සුණක්කත්ත. සුනක්කත්ත කියන නම ඇහෙනකොටම මේ පින්වතුන්ට සිහිපත් වෙනවා ඇති මීට ඉස්සරලා අහපු සූත්‍ර දේශනාවන් ඇසුරේදී සුනක්කත්ත කියන භික්ෂූන් වහන්සේ පිළිබඳව සඳහන් වෙන්නේ අඥාන භික්ෂුවක් හැටියට. සූත්‍ර දේශනාවන් පිරික්සනකොට අපිට පැහැදිලි වෙලා තියෙනවා මේ සුනක්කත්ත භික්ෂුව අවසානයේදී සම්බුද්ධ ශාසනයෙන් ඉවත් වෙලා යනවා. නිකම්ම නෙමෙයි ඉවත් වෙලා යන්නේ. භාග්‍යවතුන් වහන්සේටත් චෝදනා කරලා සාරිපුත්ත ස්වාමීන් වහන්සේට මුගලන් මහරහතන් වහන්සේලාගෙත් නුගුණ ප්‍රකාශ කරලා තමයි සම්බුද්ධ ශාසනයෙන් ඉවතට යන්නේ. මේ සුණක්කත් හාමුදුරුව පිළිබඳව අටුවාව තුළ හරි අපූරු කාරණාවක් පැහැදිලි කරනවා. සුණක්කත් හාමුදුරුවන්ගේ උපන් જાතිය විශාලා මහනුවරට සමීපයේ තියෙනවා ලිච්ඡවි රාජධානිය කියලා එක් ප්‍රදේශයක්. මේ ලිච්ඡවි රාජධානියෙහි ලිච්ඡවි පුත්‍ර පරම්පරාවෙන් තමයි සුණක්කත් හාමුදුරුව පැවතීගෙන එන්නේ. සඳහන් කරනවා අට කතාව තුල මහා සිහනාද සූත්‍රයේ අරුත් විවරණය කරනකොට දඹදිව ಭಾರತයේහි වාසය කරලා තියෙනවා රජ කෙනෙක්. මේ රජුරවන්ට ඉඳලා තියෙනවා බිසවවරු 500ක්. බිසවවරු 500න් 999 දෙනෙකුටම දරු සම්පත් ලැබිලා තියෙනවා. අග්‍ර මහේශිකාවට දරු සම්පත් නැහැ. දන්නා කියන වෛද්‍යවරු ළඟට ගිහිල්ලා යම් යම් ඖෂධ භාවිතා කරලා අග්‍ර මහේශිකාවටත් දරු ගැබක් පිළිසිඳ ගත්තා. මාස ගණනාවක් ගත වුණාට පස්සේ අග්‍ර මහේශිකාව කුසින් බිහි කරනවා. නමුත් බිහි වෙන්නේ දරුවෝ දෙදෙනෙක් නෙවෙයි. බිහි වෙන්නේ මස් ඇදල්ලක්. අග්‍ර මහේශිකාව කල්පනා කරනවා අනෙකුත් බිසෝ බිසෝවරුන්ට රන් කරඬුවක් වගේ දූවරු පුත්වරු බිහි වෙනවා. මට විතරක් මස් ඇදල්ලක් බිහි වෙලා. මේක මහරජුරෝ දැනගත්තොත් එහෙම පුදුමාකාර විදිහට අවනම්බුවක්. රටේ ජනයා දැනගත්තොත් මට අවනම්බුවක් වෙයි. අනෙකුත් බිසෝවරුන්ගේ උසුළු විසුළු වලට ලක් වෙන්න සිද්ධ වෙයි. එහෙම කල්පනා කරලා තමන්ගේ සමීපතම සේවිකාවක් ඇඳවලා අග්‍ර මහේෂිකාව මේ මස්වැදැල්ල රන් කරඬුවක තැන්පත් කරලා රාජ මුද්‍රාව තබනවා. රාජ මුද්‍රාව තබලා ගඟේ පා කරලා හරිනවා. මේ ගඟේ පා කරලා හැරපු මස්වැදැල්ල ගඟේ පල්ලැහැ වාසය කරපු තාපසයෙක් දැකලා තමන්ගේ තාපසාරාමයට අරගෙන යනවා. උෂ්ණ සහිත ස්ථානයක තියලා මාස කිහිපයක් ගත වෙනකොට මේ එක මස් ඇදැල්ල මස් ඇදලි දෙකක් බවට පරිවර්තනය වෙනවා. තවත් සති කීපයක් ගත වෙනකොට ඇස්කන්නාසා ආදී ඉන්ද්‍රියන් සකස් වෙච්චි පුංචි දරුවෝ දෙන්නෙක් බවට පත් වෙනවා. ඒ වෙලාවේදී තාපසතුමාගේ හිතේ තිබුණා වූ කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාවේ බලමහිමයෙන් තාපසතුමාගේ මහපට ඇඟිල්ලට කිරියරෙනවා. දරුවන්ගේ පුණ්‍යවන්ත භාවය, වාසනාවන්ත භාවය. දරුවෝ දෙදෙනා තාපසතුමාගේ ඇඟිල්ලෙන් කිරි උරා බීලා හැදී වැඩි පෝෂණය වෙනවා. තාපසතුමාගේ ආරාමයේ අසල වාසය කළේ ගෝපල්ලෝ පිරිසක්. ගෝපල්ලෝ පිරිස එකතු වෙලා කල්පනා කරනවා සාකච්ඡා කරනවා තාපසතුමාගේ තාපසාරාමයේ පුංචි දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මේ දරුවෝ දෙන්න තාපසතුමාගේ තවුස්චරියාවට බාධාවක්. ඒ නිසා අපි මේ දරුවෝ දෙන්න ඉල්ලගෙන හදාවඩා පෝෂණය කරමු. එහෙම කතිකා කරගෙන තාපසතුමාගෙන් අවසර අරගෙන මේ දරුවෝ දෙන්න හදා වඩා පෝෂණය කරගන්නවා. ටික කාලයක් ලොකු වෙනකොට මේ දරුවෝ දෙන්න රූප සම්පත්තියෙන් අග්‍රයි. රත්තරන් පිළිම දෙකක් වගේ. ගැහණු දරුවයි පිරිමි දරුවයි. ගොපලු දරුවන්ට පහර දෙමින් ගොපලු දරුවන්ට පුදුමාකාර විදිහට හිරිහැර කරන්න පටන් ගත්තා. ඒ වෙලාවේදී ගොපල්ලන්ගේ බිරින්දෑවරු කල්පනා කළා මේ පිටස්තර දරුවෝ දෙන්නෙක් ඇවිල්ලා අපේ දරුවන්ට හිරිහැර කරනවා. ඒ නිසා මේ දරුවෝ දෙන්න එලවන්න ඕන කියලා තමන්ගේ ස්වාමිවරුන්ට ප්‍රකාශ කළාට පස්සේ ඒ ස්ථානයේ වජ්ජි වජ්ජි දේශය නමින් ප්‍රකට වුණා කියලා කියනවා. ඒ දරුවන්ව වර්ජණය කරපු නිසා. ගොපල්ලෝ ටික එකතු වෙලා මේ දරුවෝ දෙන්න එක්තරා ගම්මානයක නතර කරලා එතන වාසය කරන්න සුදුසු නිවෙස් තනා දෙනවා. කාලයක් ගත වෙනවත් එක්කම මේ දරුවෝ දෙන්න අයියයි නංගී දෙන්න විවාහ ජීවිතයටපත් වෙලා දරුවෝ 16 දෙනෙක් ලබනවා. වරින් වර දරුවෝ ලැබීම නිසා මේ අයට සකස් කරලා දීපු ගම්මානය ඉඩමදි වෙනවා. වාසය කිරීම සඳහා ඒ ගම විශාල කරපු නිසා කාලයක් ගියාට පස්සේ විශාලා මහනුවර නමින් මේ ප්‍රදේශය නම් කළා කියලා තමයි අට කතාව තුළ සඳහන් වෙන්නේ. ඒ විශාලා මහනුවර වාසය කරපු ලිච්ඡවී පුත්‍ර සුණක්කත්ත භික්ෂුව තමයි භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිල්ලා අර භික්ෂුන් වහන්සේලා විසින් අරිහත්ත්වය ප්‍රකාශ කරනවා අහගෙන හිටියේ. ඒ ස්වාමීන් වහන්සේලා එතනින් අරිහත්ත්වය ප්‍රකාශ කරලා පිටතට වැඩම කළාට පස්සේ සුණක්කත්ත භික්ෂුන් වහන්සේ අහනවා හරි අපූර්ව ප්‍රශ්නයක්. සුණක්කත්ත භික්ෂුන් වහන්සේ අඥානයි කියලා කිව්වට පින්වතුනි සමහර තැන්වලදී ඥානාන්විත ප්‍රශ්නත් අහපු බව අපිට මේ තුලින් පැහැදිලි කරගන්න පුළුවන්. සුණක්කත් හාමුදුරුව අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ළඟට ඇවිල්ලා සමහර භික්ෂූන් වහන්සේලා අරිහත්ත්වේ ප්‍රකාශ කළා. කීනා ජාති බුසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්තායාදි පජානාමාති. උන්වහන්සේලා සඳහන් කළා උන්වහන්සේලාගේ ජාතිය ෂය වුණා. බ්‍රහ්මචර්ය වාසය නිම කළා. උන්වහන්සේලා ඒ විදිහට අරිහත්ත්වය ප්‍රකාශ කළාට පස්සේ ඔබ වහන්සේට කියන්න පුළුවන්ද ඒ භික්ෂූන් වහන්සේලා මනවින් අරිහත්ත්වය ප්‍රකාශ කළා කියලා සුණක්කත්ත මොකක්ද ඇහුවේ බුදුරජාණන් වහන්සේගෙන් භාග්‍යවතුන් වහන්සේ නුඹ වහන්සේ ඉදිරියේදී අරිහත්ත්වය ප්‍රකාශ කරපු සියලු භික්ෂූන් වහන්සේලා මනවින් අරිහත්ත්වය ප්‍රකාශ කළාද? එහෙමත් නැත්නම් මනාව රහතන් වහන්සේලා බවට පත්වුණු උතුමාණන් වහන්සේලාද එහෙමත් නැත්නම් රහත් උනායයි මනසින් රැවටිලා අදිමාණයෙන් යුක්තව අරිහත්ත්වය ප්‍රකාශ කළාද බලන්න පින්වතුනි කල්පනා කරලා වර්තමාන සමාජය ගැන රහතන් වහන්සේලා නිරන්තරයෙන්ම බිහි වෙනවා සමහර මහරහතන් වහන්සේලා යයි කියා ගන්නා උදවිය විවිධාකාර විදිහේ ප්‍රකාශයන් නිකුත් කරනවා ත්‍රිපිටක ධර්මය වැරදි කියනවා අට කතා වැරදි කියනවා නානාවිද ප්‍රකාශයන් සිදු කරනවා සමහර මහරහතන් වහන්සේලා කියනවා 이르දි බල සම්පත්තිය අවශ්‍ය නැහැ 이르දි බල සම්පත්තියකින් තොරව රහත් භාවයට පත් වුණු අයයි අපි කියලා විවිධාකාර ප්‍රකාශ සිදු කරනවා එතකොට අද වගේම තමයි බුද්ධ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී භික්ෂූන් වහන්සේලා ඇවිල්ලා අරිහත්ත්වේ ප්‍රකාශ කරලා තියෙනවා එතකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා සුණක්කත් මගේ ළඟට ඇවිල්ලා අරිහත්ත්වයේ ප්‍රකාශ කරපු භික්ෂූන් වහන්සේලා අතරින් පමණක් භික්ෂූන් වහන්සේලා සැබවින්ම රහතන් වහන්සේලා. තමන් වහන්සේලාගේ සංසාර ගමන නිමා කරලා බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කරලා ජාතිය ශේ කරපු උතුම් සිව්පිලි සිඳියාපත් මහරහතන් වහන්සේලා පමණක් ඇවිල්ලා මගේ ළඟට ඇවිල්ලා අරිහත්ත්වය ප්‍රකාශ කරනවා. සමහර භික්ෂූන් වහන්සේලා තමන් වහන්සේලා මනසින් රැවටිලා අරිහත් ඵලයේ සාක්ෂාත් කරගන්නේ නැතුව රහත් උනායයි මනසින් රැවටිලා අදිමානයෙන් යුක්තව මගේ ඉදිරියේ අරිහත්ත්වය ප්‍රකාශ කරපු අයත් ඉන්නවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ නැවතත් සුණක් අතර පැහැදිලි කරනවා සමහර භික්ෂූන් වහන්සේලා අරිහත්ත්වය ප්‍රකාශ කරනකොට උන්වහන්සේලා මනාව අරිහත්ත්වය ප්‍රකාශ කළා නම් සැබෑම මහරහතන් වහන්සේලා නම් ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ සන්තෝෂභාවයට පත් වෙනවා. සමහර භික්ෂූන් වහන්සේලා අරිහත්ත්වය ප්‍රකාශ කළාට සැබෑම රහතන් වහන්සේලා නෙවෙයි නම් බුදුරජාණන් වහන්සේ විසින් කල්පනා කරනවා මේ අයට රහතන් වහන්සේ නමක් බවට පත්වීම සඳහා හේතු වෙන්නා වූ මාර්ගය කියලා දෙන්න ඕන කියලා. එහෙම කල්පනා කරලා ඒ අයට ධර්මයේ දේශනා කරනු ලබන අවස්ථාවන් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අරිහත්ත්වය ප්‍රකාශ කරපු ස්වාමීන් වහන්සේලා පිළිබඳව සඳහන් වෙන හරි අසිරිමත් කතා ප්‍රවෘත්තියක් තියෙනවා. දවසක් භික්ෂූන් වහන්සේලා 500 නමක් ගන්ධ කුටියට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න ඕන කියලා කිව්වා. ආනන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා පොඩ්ඩක් කොහොම රැඳිලා ඉන්න මම භාග්‍යවතුන් වහන්සේගෙන් අවසර ගන්නවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගියපු ආනන්ද ස්වාමීන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ සඳහන් කළා අර එළිය මාව මුණ ගැහෙන්න ඇවිල්ලා ඉන්න භික්ෂූන් වහන්සේලාට ප්‍රකාශ කරන්නට සොහොනට යන්න කියලා. සොහොනට ගිහිල්ලා මරණානුස්සතිය වඩන්න කියලා ප්‍රකාශ කරන්න මගේ වචනයෙන් කියලා බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට අවවාද කළා. එතකොට මේ භික්ෂූන් වහන්සේලා අරිහත්ත්වය ප්‍රකාශ කිරීම සඳහා භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිල්ලා තියෙන්නේ රාතන් වහන්සේලා බවට පත් වෙලා නෙමෙයි අදිමාණයෙන් යුක්තව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේ අදිමාණයෙන් යුක්තව මගේ ළඟට යම් කෙනෙක් ඇවිල්ලා අරිහත්ත්වය ප්‍රකාශ කළොත් මම උන්වහන්සේලාට ධර්මය කියලා දෙනවා. හැබැයි සුණක්කත් සමහර අය ඉන්නවා. පුන පුනා අරිහත්ත්වය ගැන නැවත නැවත විමසනවා. එහෙම මෝඩ හාමුදුරුවරුත් ඉන්නවා කියලා භාග්‍යවතුන් වහන්සේ ව්‍යංගාර්ථයෙන් සුණක්කත්තර ප්‍රකාශ කරනවා. ඒ වෙලාවේදී සුණක්කත්ත බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා හිටිනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ යම් ධර්මයක් දේශනා කරනවාද? ඒ ධර්මයේ දේශනා කරන්න සුදුසුම කාලයයි. භාග්‍යවතුන් වහන්සේ වික්ෂූන් වහන්සේලාට අරිහත්ත්වයේ පිළිබඳව හේතු වෙන්නා වූ යම් කාරණාවක් තියෙනවා නම් දේශනා කරන්ට ඔබ වහන්සේට මා මේ වෙලාවේදී ආරාධනා කරනවා මම වෙනුවෙන් සහ මේ වික්ෂූන් වහන්සේලා වෙනුවෙන් යම් ධර්මපරයායක් දේශනා කරන සීක්වා කියලා සුණක්කත් ඉල්ලා හිටියා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ වදාලා සුණක්කත් එනම් හොඳින් අහගන්නට. මා කියන දේ හොඳින් අහගෙන හොඳට මෙනෙහි කරන්නට මෙනෙහි කරලා ධාරණය කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ අනුශාසනාව පටන් ගන්නවා. පංචකෝ ීමේ සුණක්කත්ත කාම ගුණා. සුණක්කත්ත මේ ලෝකයේ කාම ගුණයෝ පහක් තියෙනවා. පින්වතුනි කාමය සහ කාම ගුණ කියලා කියන්නේ සංකල්ප දෙකක්. කාම ගුණ හැටියට බුදුරජාණන් වහන්සේ මෙතනදී පැහැදිලි කරලා දෙනවා චක්කු විඥාණයෙන් ගත යුතු ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය ස්වභාවයෙන් යුක්ත වූ රාග ඉපදීමට හේතු වෙන්නා වූ රූපයක් තියෙනවා නම් ආන් ඒක එක කාම ගුණයක් ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා සෝත විඥාණයෙන් දැනගත යුතු ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය උපදවන්නා වූ ශබ්දයෝ තියෙනවා නම් සෝත විඥාණයෙන් දැනගත යුතු ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය උපදවන රාගය උපදවන්න හේතු වෙන්නා වූ ශබ්දයක් තියෙනවා නම් ආන් ඒකත් කාම ගුණයක් ඊළඟට සඳහන් කරනවා ගාන විඥාණයෙන් දැනගන්නා වූ ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය ස්වභාවයෙන් යුක්ත වූ රාග ඉපදීමට හේතු වෙන්නා වූ ගන්ධයක් තියෙනවනම් ආන් ඒකත් කාම ගුණයක් ඊළඟට ජීවහා විඥාණයෙන් දැනගත යුතු ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය ස්වභාවයෙන් යුක්ත රාග ඉපදීමට හේතු වෙන්නා වූ රසයක් තියෙනවනම් ආන් ඒකත් කාම ගුණයක් කාය විඥාණයෙන් දැනගත යුතු වූ ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය උපදවන්නා වූ රාගය ඉපදීමට හේතු භූත වෙන යම් ස්පර්ශයක් තියෙනවා නම් ආන් ඒකත් කාම ගුණයක්. දැන් අපි කාරණා පහක් ඉගෙන ගත්තා මොනවද කාම ගුණයෝ? එකක් තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. මේ කාරණාවන් පහ නිසා මනසෙහි රාගයේ උපදින්නා වූ ස්වභාවයක් තියෙනවා. ආන් ඒ නිසයි මේවට කිව්වේ පංචකාම ගුණ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පංචකාම ගුණයන් නැති කරන්න කියලා නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේ වදාලේ කාමය කියන දේ නැති කරන්න කියලා. එතකොට මේ කාම ගුණයන් ඇසුරු කරගෙන තමන්ගේ හිතේ යම් කාමච්ඡන්දයක් රාගයක් උපදිනවා නම් ආන් ඒකට තමයි කිව්වේ කාමය කියලා. කාම ගුණ කියලා කිව්වේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලට. කාමය කියලා කිව්වේ ඒ කාම ගුණයන් ඇසුරු කරගෙන හිතේ උපදින්නා වූ කාමච්ඡන්දයට රාගයට බුදුරජාණන් වහන්සේ මෙහෙම පැහැදිලි කරලා නැවතත් සුණක්කත්තට දේශනා කරනවා සුණක්කත්ත මේ ලෝකෙහි වාසය කරන්නා වූ යම් පුද්ගලයෙක් වට කාම ලෝකා මිස සංඛ්‍යාත පස්කම් ගුණෙහි ඇලී ගලී වාසය කරනවා නම් ඒ පංචකාම ගුණයන් පිළිබඳව නිරන්තරයෙන්ම තර්ක විතර්ක කරනවා නම් විතක්ක ਵਿਚාරයේහි නිරත වෙමින් කාම ගුණයන් ගැනම සිත සිතා වාසය කරනවා නම් ඔහු නිරන්තරයෙන්ම කතා කරන්නේ මොනවා ගැනද? පංචකාම ගුණයන්හි වටිනාකම ගැනයි කල්පනා කරන්නේ. ඒ පිළිබඳවමයි කතා කරන්නේ. යම් කිසි කෙනෙක් පංචකාම ගුණයන් පිළිබඳව කතා කරනවා නම් පංචකාම ගුණයන් පිළිබඳව හිතනවා නම් ඒ පුද්ගලයා කැමති වෙන්නේ කාටද? ඒ වගේම පංචකාම ගුණයන් පිළිබඳව කතා කරන කෙනෙකුට. ඒ වගේම පංචකාම ගුණයන් පිළිබඳව විතක්ක ਵਿਚාර කරන්නා වූ කෙනෙකුට තමයි කැමති වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි අවස්ථාවකදී ඒ විදිහට පංචකාම ගුණයන් පිළිබඳව කැමති වුණොත් පංචකාම ගුණයන් පිළිබඳව මෙනෙහි කරන විතක්ක ਵਿਚාර කරන පුද්ගලයෙකුට ආනෙන්ජ සමාපත්තිය පිළිබඳව අහන්න ලැබෙනවා. ආනෙන්ජ සමාපත්තිය කියලා කියන්නේ මොකක්ද? සම්මා සම්බුද්ධ ශාසනය තුල සමාධි ස්කන්ධය පිළිබඳව කතා කරනකොට රූපාවචර ධානවල ප්‍රථම ධානය ආනෙන්ජ සමාපත්තියක් ද්විතීය ධානය ආනෙන්ජ සමාපත්තියක් තෘතීය ධානය චතුර්ථ ධානය ආකාසානංචායතනය විඥානංචායතනය කියන මෙන්න මේ සමාධි ස්කන්ධයෝ 6 ධානයෝ 6 තමයි ආනෙන්ජ සමාපත්තිය හැටියට භාග්‍යවතුන් වහන්සේ මෙතනදී පැහැදිලි කරලා තියෙන්නේ පංචකාම ගුණයන් පිළිබඳව කතා කරන්න කැමති පංචකාම ගුණයන් පිළිබඳව හිතන්න කැමති පුද්ගලයෙකුට ධානයන් පිළිබඳව කතා කරුවොත් එහෙම ඒකට කැමති නෑ කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. හරියට සුණක් අත්ත කොයි වගේද? උපමාවකින් කියනවා නම් යම්කිසි පුරුෂයෙක් තමන්ගේ ගමෙන් ඉවත් වෙලා බොහෝ කාලයක් ගත වුණාට පස්සේ තමන් ඉස්සරලා වාසය කරපු ගමේ යම් පුරුෂයෙක් තමන් ඉන්න ස්ථානයට පැමිණෙනවා. පැමිණිලා අර පෙර දේවල් පිළිබඳව කතා කරනකොට ඒ පුරුෂයා ඒ කතා කරන විස්තරයට මනාව කන් යොමු කරනවා. ආන් ඒ වගේ තමයි කාම ගුණයන් පිළිබඳව සිතන පුද්ගලයා කාම ගුණයන් පිළිබඳව සිතන කතා කරන පුද්ගලයන්ටම එකතු වෙලා වාසය කරනවා කියලා වදාලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සුනක්කත් යම් කෙනෙක් පංච කාමයන් දුරු කරනවා නම් ඊයේ පංචකාමයන් తాවකාලිකව යටපත් කරනවා නම් ඔහු නැවත ඒ පිළිබඳව කල්පනා කරන්න යන්නේ නැහැ. මොකද පංචකාමයන්ගේ තියෙනා වූ ආදීනව දැකලා පංචකාමයන්ගේ තියෙනා වූ දුෂ්කృతභාවය දැකලා ඊට වඩා ශ්‍රේෂ්ඨ වූ උතුම් ආනෙන්ජ සමාපත්තියට සමවැදී වාසය කරනවා නම් ඔහු හරියට නටුවෙන් ගිලිහිලා වැටුණු පත්‍රයක් වගේ කියලා වදාලා. නටුවෙන් යම්කිසි පත්‍රයක් ශාක පත්‍රයක් ගිලිහිලා බිමට වැටුණාට පස්සේ ඒක නැවත කොළපාට කරන්න පුළුවන් කමක් නැහැ. ඒක පඬුවන් පාටටම හැරිලා තියෙන්නේ. ආන් ඒ වාගේ ධානා සැපේ භුක්ති විඳිනවා නම් ඔහු කාමයන් පිළිබඳව හිතන්නේ කල්පනා කරන්නේ තබා කතා කරන්නේවත් නැහැ කියලායි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. ආනෙන්ජ සමාපatti පිළිබඳව ඒ විදිහට බුදුරජාණන් වහන්සේ ගුණය වර්ණනා කරලා මෙතනින් නතර වෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ නැවතත් දේශනා කරනවා යම් කෙනෙක් සුණක්කත්ත දක්ෂයි නම් මේ ධානයන් හය ඉක්මවා ගිහිල්ලා ඒ කිව්වේ ප්‍රථම දෙවන තුන්වෙනි හතරවෙනි ආකාසානංචායතන විඤ්ඤාණංචායතන කියන මේ ධාන හයම ඉක්මවා ගිහිල්ලා දක්ෂයි නම් ආකින්චඤ්ඤායතනය කෙරෙහි තමන්ගේ මනස යොමු කරගන්නට ආකින්චඤ්ඤායතන සමාපත්තිය ලැබමින් එහි සුවය විඳිමින් ඒ පිළිබඳව කැමැත්තෙන් වාසය කරන්නා වූ පුද්ගලයාට ආනෙන්ජ සමාපත්තිය පිළිබඳවත් අවශ්‍යතාවයක් නැහැ කිව්වා. දැන් මේ පින්වතුන් මෙහෙම කල්පනා කරලා බලන්නකෝ. යම් කිසි කෙනෙක් රැකියාවක් නැතුව නිවසේහි වාසය කරනවා. එතකොට ඔහුට ලැබෙනවා යම් කිසි සුළු වැටුපක් සහිත රැකියාවක්. මේ රැකියාව බොහොම හොඳින් කරගෙන ගිහිල්ලා ටිකක් වැඩිපුර වැටුපක් ලැබෙන රැකියාවක් Tamanට හමු වුණොත් අර සුළු වැටුපක් ලැබෙන්නා වූ රැකියාව පිළිබඳව ඇලීම නැති වෙලා යනවනේ. ආන් ඒ වාගේ අර ආනෙන්ජ සමාපත්තියට අදාළ ධානයන්ගේ සැපේ ඉක්මවා ගියපු ආකින්චඤ්ඤායතනයට යම් කෙනෙක් සමවදිනවා නම් ආනෙන්ජ සමාපත්තිය පිළිබඳව ඇතිල්මත් නැති වෙනවලු. ආනෙන්ජ සමාපත්තිය පිළිබඳව යම් කිසි කෙනෙක් කතා කරනවා නම් එතනින් ඉවත් වෙලා යනවා. ඒ පිළිබඳව විතක්ක ਵਿਚාර කරන්නේ නැහැ. ආකින්චඤ්ඤායතනය පිළිබඳව යම් කෙනෙක් කතා කරනවා නම් එතෙන්ට ගිහිල්ලා ඒ පිළිබඳව කතා කරනවා. ආකින්චඤ්ඤායතනයේ ಗುಣ වර්ණනා කරනවා ඒ පිළිබඳවම තමන්ගේ මනසින් විතක්ක ਵਿਚාර කරමින් කටයුතු කරනවා කියලා භාග්‍යවතුන් වහන්සේ වදාලා. භාග්‍යවතුන් වහන්සේ උපමාවකින් පැහැදිලි කරනවා ආකින්චඤ්ඤායතන සමාපත්තිය ලැබපු කෙනා පිළිබඳව අර ආනන්ද සමාපත්තිය ලැබපු කෙනා ගසෙන් නික්මිලා බිමට වැටුණු පත්‍රයක් වගේ ආකින්චඤ්ඤායතන සමාපත්තිය ලැබපු කෙනා හරියට කොයි වගේද මහා විශාල පර්වතයක් දෙකඩ වුණා වගේ. මහා විශාල පර්වතයක් දෙකඩ වුණොත් ඒක කිසිම ආකාරයකට නැවත සවි කරන්න බෑ වගේ ආනෙන්ජ සමාපත්තියෙන් නික්මිලා ගිහිල්ලා ආකින්චඤ්ඤායතන සමාපත්තිය පිළිබඳව ඇලීමෙන් යුක්තව වාසය කරනවා. භාග්‍යවතුන් වහන්සේ ආකින්චඤ්ඤායතනය පිළිබඳව එහෙම දේශනා කරලා නතර වෙන්නේ නැහැ. නැවතත් පැහැදිලි කරනවා නේව සංඥා නා සංඥා ආයතනය පිළිබඳව. අරූප සමාපත්තියෙන් ලබන්න තියෙන ඉහළම සමාපත්තිය තමයි නේව සංඥා නා සංඥා කියලා කියන්නේ. සුණක්කත් යම්කිසි කෙනෙක් නේව සංඥා නා සංඥා සමාපත්තියට සමවැදී වාසය කරනවා නම් ඔහු ඒ පිළිබඳවම කැමති වෙනවා. යම් කෙනෙක් ආකින්චඤ්ඤායතනය ගැන කතා කරනවා නම් එතෙන්ට යන්නේ නැහැ. ආනෙන්ජ සමාපත්තියෙන් නික්මිලා ආකින්චඤ්ඤායතන පත්තියනොත් නික්මිලා නේව සංඥා නා සංඥා ආයතනය පිළිබඳව විතක්ක ਵਿਚාර කරමින් ඒ පිළිබඳව කතා බහ සිදු කරන්නා වූ පිරිසටම එක්කාසු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. භාග්‍යවතුන් වහන්සේ ඇයි මේ කාරණාවන් සුණක් අතර කියලා දෙන්නේ? සමහර කෙනෙක් ආනෙන්ජ සමාපත්තිය ලැබලා තීරණය කරන්න පුළුවන් මං අරිහත්ත්වේ සාක්ෂාත් කරගත්තා කියලා. ආකින්චඤ්ඤායතන සමාපත්තිය ලැබලා තීරණය කරන්න පුළුවන් දැන් මං නිවන් දැක්කා කියලා. නේව සංඥා නා සංඥා ආයතනය පිළිබඳව තමන්ගේ ජීවිතය තුළ අත්දකලා තීරණය කරන්න පුළුවන් මම දැන් නිවන් දැක්කා කියලා මේ එකක්වත් නියම නිර්වාණය නොවේ කියන කාරණාවයි බුදුරජාණන් වහන්සේ මෙතනදී පැහැදිලි කරන්නේ භාග්‍යවතුන් වහන්සේ නේව සංඥා නා සංඥා ආයතනය පිළිබඳව උපමාවකින් පැහැදිලි කරනවා හරියට යම්කිසි කෙනෙක් ආහාරයක් අරගෙන ඉවර වුණාට පස්සේ ඊට වඩා ප්‍රිය වූ මනෝඥ වූ ආහාරයක් ඔහුට ලබා දුන්නත් කුස පිළිලා තියෙන නිසා ඔහු ඒ මනෝඥ වූ ප්‍රිය වූ ආහාරය පවා ප්‍රතික්ෂේප කරන ගතියක් තියෙනවා. ඒ වගේ නේව සංඥා නා සංඥා ආයතනෙ ලැබපු කෙනාට ආකින්චඤ්ඤායතනෙ හෝ ආනෙන්ජ සමාපත්තියෙන් ඇති පළක් නැහැ කියලයි දේශනා කළේ. සුනක්කත් යම්කිසි පුද්ගලයෙක් මනාව නිර්වාණය සාක්ෂාත් කරගන්නවාද? ඔහු නිවන පිළිබඳවම කතාවට කැමති වෙනවා. යම් කෙනෙක් අර කියපු සමාපත්තියෙන් ඉක්මවා ගිහිල්ලා නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නවා නම් නිර්වාණයේ තියෙනා වූ සැපේ පිළිබඳව කතා කරන්න කැමති වෙනවා. නිවනේ තියෙනා වූ අසිරිමත් භාවය පිළිබඳව කතා කරන යම් පුරුෂයෝ වෙද්ද ඒ ස්ථානයට ගිහිල්ලා ඒ කතාවටම ඒක රාශී වෙනවා. ආනෙන්ජ සමාපත්තිය එහෙමත් නැත්නම් ආකීංචඤ්ඤායතනය, නේව සංඥා, නා සංඥා කියන ආයතනයන් පිළිබඳව කිසියදු කතාවකට කැමති නැහැ. නිවන පිළිබඳවම ඇලී කටයුතු කරනවා. හරියට කොයි වගේද කියනවා නම් මුදුන් මුල සුන් කරපු යම්කිසි තාල ගසක් තියනවාද? ආන් ඒ වාගේ භවයට හේතු වෙන්නා වූ සියලුම සංයෝජනයන් දුරු කරලා. පින්තුනි ප්‍රථම දෙවන තුන්වෙනි හතරවෙනි ආකාසානංචායතන විඤ්ඤාණංචායතන ආකින්චඤ්ඤායතන මේව සංඥා නාසඤ්ඤා කියන මේ සියලුම සමාපත්තීන් භවයක් කරා අපිව අරගෙන යනවා. ඒ නිසා ඒ පිළිබඳව කිසිදු ඇලීමක් නැහැ. ඒ සියල්ල දුරු කරනවා හරියට තල් ගහක මුදුන් මුල සිඳ දැම්මා වගේ. සුණක්කත් මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල යම් භික්ෂුවකට මේ විදිහට කල්පනාවක් ඇති වෙන්න පුළුවන්. තෘෂ්ණාව කියන්නේ හරියට උලක් වගේ. අවිද්‍යා සහගත චන්ද රාගය හා ව්‍යාපාදේ නම් විෂ දෝෂය මම අද දවසේදී බැහැර කළා. නිවන සාක්ෂාත් කළා. එහෙම කල්පනා කරනවා. හැබැයි ඇත්තටම නිවන් දැකලා නෙමේ අදිමානයෙන් යුක්තව තමයි මේ අරිහත්ත්වේ ප්‍රකාශ කරන්නේ. හැබැයි ඒ පුද්ගලයා ඒ විදිහට අදිමානයෙන් යුක්තව ඒ කාරණාව හිතමින් කල්පනා කරමින් හිටියට ඔහු දන්නේ නැහැනේ නියම විදිහට මම නිවන් දැක්කේ නැහැයි කියන අදහස ඔහුට නැහැ. ඔහු කල්පනා කරන්නේ මම නිවන් දැක්කා කියලා රැවටිලා. ඒ නිසාම නිර්වාණය අත්දකපු යම් කිසි කෙනෙක් සිදු නොකරන්නා වූ දේවල් සිදු කරන්න පටන් ගන්නවා. ඇසින් අහිත වූ රූප බලනවා, කනින් අහිත වූ ශබ්ද අහනවා, නාසයෙන් නිර්වාණය දැකපු කෙනෙක් සිදු නොකරන්නා වූ ගඳ සුවඳ විඳිනවා, දිවෙන් රස විඳිනවා, කයින් පහස විඳිනවා. නිර්වාණය ලැබපු කෙනෙකුගේ හිතේ උපදින්නා වූ ඒ විතරාගී, විතදෝෂී, විතමෝහී සිතුවිලි වෙනකොට මේ නිර්වාණය නොදකපු කෙනාගේ හිතේ අර පංචකාම ගුණයන් ඇසුරු කිරීම නිසා රාගයේ සිතුවිලි උපදින්න පටන් ගන්නවා. මේ රාගයේ සිතුවිලි ඉපදීම නිසාම තමන්ගේ හිත රාගයෙන් දැස ගන්න පටන් ගන්නවා. ඒ නිසාම මරණය හෝ මරණ මාත්‍ර දුකකට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඒකත් භාග්‍යවතුන් වහන්සේ උපමාවකින් පැහැදිලි කරනවා. සුණක්කත් යම්කිසි පුරුෂයෙකුට විෂ හීයක් තමන්ගේ ශරීරයේ ඇදෙනවා. යම්කිසි විෂ හීයක් Tamanගේ ශරීරයේ ඇනුනට පස්සේ සහලේ ඥාති පිරිස එකතු වෙලා මිත්‍ර අමාත්‍යවරු එකතු වෙලා ඒ පුරුෂයාව අරගෙන යනවා. ඒ හීපාර කහපු පුරුෂයාව අරගෙන යනවා ශල්්‍ය වෛද්‍යවරයෙක් ළඟට. මේ ශල්්‍ය වෛද්‍යවරයා Tamanගේ තියෙනා වූ ඒ සැටින් ඒ කිව්වේ ඒ ශල්්‍ය වෛද්‍යවරයා යම්කිසි ශල්්‍ය කර්මයක් සිදු කිරීම පිණිස උපයෝගී කරගන්නා වූ ඒ සියුම් උපකරණ භාවිතා කරලා මේ පුද්ගලයාගේ අර හීය වැදුණු තැන තියෙන තුවාලය පිරික්සනවා පිරික්සලා ඒ හීය අයින් කරනවා විසකෝපු හීය අයින් කරනවා අයින් කරලා මේ පුරුෂයාට සඳහන් කරනවා රෝගියාට සඳහන් කරනවා නුඹ මෙතෙන් පටන් පත්‍ය වූ ආහාර විතරක් අනුභව කරන්න අපත්‍ය වූ ආහාර අනුභව කරන්න එපා මේ තුවාලේ මනාව ආරක්ෂා කරගන්න ඕනේ. හුලං වදින්න දෙන්න එපා, දූවිලි වදින්න දෙන්න එපා. එහෙම වුණොත් තුවාලේ නැවතත් සැරව පිරෙන්න පුළුවන්. මෙහෙම කිව්වට මේ රෝගියා කල්පනා කරනවා මගේ දැන් තුවාලේ හොඳ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ වෛද්‍යවරයා කියන දේ අහන්න ඕනේ නෑ. මට කැමති කැමති විදිහට ආහාර ගන්නවා මේ තුවාලෙට හුලං වැදුනට කමක් නෑ, දූවිලි වැදුනට කමක් නෑ කියලා ඔහේ තමන්ගේ සුපුරුදු ජීවිතය ගත කරනවා. කාලයක් ගියාට පස්සේ මේ තුවාලය විශාල වනයක් බවට පත් වෙනවා තුවාලෙන් හැරව ගලන්න පටන් ගන්නවා. ආන් ඒ වාගේ තමයි සුණක්කත් යම්කිසි කෙනෙක් මනාව නිර්වාණය සාක්ෂාත් කරගන්නේ නැතුව අර කියපු සමාපත්තීන් උපදවාගෙන මම නිවන් දැක්කා කියලා කල්පනා කරලා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් විඳින්න ඒ කෙරෙහි ඇලීම් සහගතව කල්පනා කරලා ඔහු මේ සම්මා සම්බුද්ධ ශාසනයෙන් පිරිහෙනවා සම්බුද්ධ ශාසනයේ තුල මරණයටපත් වෙනවා කියලා කිව්වේ ගිහිභාවයටපත් වීම. මරණ මාත්‍ර දුකකටපත් වෙනවා කියලා කිව්වේ උපසම්පන්න භික්ෂුවක් නම් සතර පරාජිකාවන්ට ලක්වීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ තවත් කාරණාවක් පැහැදිලි කරනවා. සුනක්කත් යම්කිසි කෙනෙක් මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරලා මනාව නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නවා. අරිහත්ත්වේ සාක්ෂාත් කරගෙන ඔහු ඒ නිර්වාණ ධාතුව කෙරෙහි තමන්ගේ හිත මෙහෙයවමින් කටයුතු කරනවා. ඒක සුණක්කත් උපමාවකින් සඳහන් කරනවා නම් කොයි වගේද යම්කිසි පුරුෂයෙකුට විෂ හීයක් ඇවිල්ලා වදිනවා. මේ විෂ හීය අයින් කිරීම සඳහා තමන්ගේ මිත්‍රා මාත්‍යවරු සහලේ ඥාති පිරිස එකතු වෙලා ශල්්‍ය වෛද්‍යවරයෙක් ළඟට අරගෙන යනවා. මේ ශල්්‍ය වෛද්‍යවරයා අර විෂ පොවපු හීය ඉවත් කරලා ඒ තුවාලෙට ප්‍රතිකාර කරලා ඔහුට සඳහන් කරනවා නුඹ ඒ විෂ හීය අයින් කළාට නුඹ පත්‍ය වූ ආහාර ගන්න ඕනේ අපත්‍ය වූ ආහාර ගන්න එපා මේ තුවාලය දූවිලි වදින්න දෙන්න එපා අවුවැසි සුළං වදින්න දෙන්න එපා නැවතත් මේක වැඩි වෙන්න පුළුවන් මේ පුද්ගලයා කල්පනා කරනවා මේ ශල්්‍ය වෛද්‍යවරයා මනාව මගේ විෂ අයින් කරලා තියෙන්නේ නමුත් මම මේ වෛද්‍යවරයා කියන විදිහට කටයුතු කරන්න ඕනේ. එහෙම කල්පනා කරලා පත්‍ය වූ ආහාරම ගන්නවා, තුවාලය මනාව ආරක්ෂා කරගන්නවා, අදාළ බෙහෙත් කල්ක ආදී ආහාරයට ගනිමින් කාලයක් කටයුතු කරගෙන යනවා. ඒ තුවාලය මනාව සුවපත් වෙනවා. ආපහු මස්දා දලුලාලා ඒ වගේම සමින් වැසිලා මනාව සුවපත් වුණු තුවාලයක් නැති පුද්ගලයෙක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආන් ඒ වාගේ මනාව නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගත්තු කෙනා. අර තුවාලය සමීප වුණත් අර මනාව පත්‍ය වූ ආහාර ගන්නවා වගේ නිවන් දැකපු කෙනා කිසිම දවසක රාග උපදවන්නා වූ රූප දිහා බලන්නේ නැහැ. තමන්ගේ හිතේ රාගය උපදවන්නා වූ විවිධාකාර ශබ්දයන් අහන්නේ නැහැ. ඒ පුද්ගලයාගේ හිතේ රාග ద్వේෂ මොහ උපදින්නේ නැහැ. නමුත් මහරහතන් වහන්සේලා විසින් ආරක්ෂා කරනු ලබන ඒ ඉන්ද්‍රිය සංවර සීලය මනාව රකින්න කෙනෙක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ විදිහට අර අදිමාණයෙන් යුක්තව අරිහත්ත්වයේ ප්‍රකාශ කරපු පුද්ගලයා පිළිබඳවත් මනාව අරිහත්ත්වයේ ප්‍රකාශ කරපු ඒ රහතන් වහන්සේ පිළිබඳවත් උපමා දෙකක් ගෙනල්ලා සුණක් අත්තර පැහැදිලි කළා. සුණක් අත්ත යම් කිසි කෙනෙක් නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගත්තා නම් ඔහු කාම සංකල්පනාවන්ගෙන් බැහැර වෙච්ච කෙනෙක්. ඔහු ව්‍යාපාද සංකල්පනාවයන්ගෙන් බැහැර වෙච්ච කෙනෙක්. ඔහු විහිංසා සහගත කල්පනාවන්ගෙන් බැහැර වෙච්ච කෙනෙක්. ඔහු නෙක්කම්ම සංකල්පය පිළිබඳව නැවත නැවත පුරුදු කරන කෙනෙක්. ඔහු අව්‍යාපාද සංකල්පයෙන් සමන්වාගතව අවිහිංසා සංකල්පයෙන් සමන්වාගතව තමන්ගේ ජීවිතය ගත කරන්නා වූ උත්තමයාණන් වහන්සේ නමක් තමයි නිවන් දැකපු උත්තමයෙක් කියලා කියන්නේ. මෛත්‍රිය පතුරවනවා කරුණාව මුදිතාව උපේක්ඛාව ආදී ගුණයන්ගෙන් තමන්ගේ චිත්තසංතානය නැවත නැවත සුවපත් කරමින් තමන්ගේ ජීවිතය ගත කරනවා. සුණක්කත්ත මම ඔබට උපමාවක් සඳහන් කළා. ඒ තමයි අර යම්කිසි පුරුෂයෙකුගේ ශරීරයට විසපෝපු හීයක් වදිනවා කියලා. ඒ හීය වැදුනට පස්සේ මිත්‍රා අමාත්‍යවරු ඒ පුරුෂයාව අරගෙන ශල්්‍ය වෛද්‍යවරයෙක් ළඟට යනවා කියලා සඳහන් කළා. ඒ ශල්්‍ය වෛද්‍යවරයා ශල්්‍ය කර්මය සිදු කිරීම සඳහා උපයෝගී කරගන්නා වූ ඒ උපකරණ භාවිතයෙන් ඒ විසහිය අයින් කරනවා කියලා මම ඔබට සඳහන් කළා. සුණක්කත් ඒ උපමාවේ වනය කියලා කිව්වේ. එහෙමත් නැත්නම් තුවාලය කියලා මම සඳහන් කළේ සවදෑරුම් වූ ආධ්‍යාත්මික ආයතන 6ට. විෂ දෝෂය කියලා කිව්වේ අවිද්‍යාවට. සල්ල කියලා කිව්වේ තෘෂ්ණාවට. ඒසනිය එහෙමත් නැත්නම් අර විෂ ඉවත් කරන්නා වූ උපකරණය කියලා කිව්වේ ස්මෘතියට. සත්‍ය කියලා කිව්වේ ආර්ය ප්‍රඥාවට. හිසක්ක සල්ලකත්ත. එහෙමත් නැත්නම් වෛද්‍යවරයා කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේට. එතකොට භාග්‍යවතුන් වහන්සේ කල්යාණ මිත්‍රත්වයේ තබාගෙන සතියක් සමාධියත් වර්ධනය කරමින් ආර්ය ප්‍රඥාව තුල මනාව හික්මෙන්නා වූ කෙනාට ඊටමත් ඉක්මනින් නිවන් දකින්න පුළුවන් කියලයි බුදුරජාණන් වහන්සේ මෙතනදී පැහැදිලි කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ නැවතත් සුණක්කත්තට උපමා දෙකක් ගෙනල්ලා පෙන්නනවා. සුණක්කත්ත යම්කිසි කෙනෙක් වර්ණ සම්පන්න, ගන්ධ සම්පන්න, රස සම්පන්න මිහිරි පෑන් පිරුණු යම් භාජනයක් තියෙනවා. ඒ භාජනය ඇතුලේ තියෙන හලාහල විෂ කියලා දැනගන්නවා. ඒ හලාහල විෂ සහිත මිහිරි වූ වර්ණ සම්පන්න, ගන්ධ සම්පන්න වූ ඒ පාණය දැන දැන පාණය කරනවාද? සාමීනි භාග්‍යවතුන් වහන්සේ කොච්චර සුවඳවත් වුණත් කොච්චර වර්ණවත් වුණත් ඒ ඒ තුල හලාහල විෂ තියෙන්නේ කියලා දැනගත්තොත් මරණයට අකමැති ජීවත් වෙන්න කැමති කිසිම කෙනෙක් ඒක පානය කරන්නේ නැහැ. ආන් ඒ වාගේ තමයි සුණක්කත් යම්කිසි භික්ෂූන් වහන්සේ නමක් අරිහත්ත්වේ සාක්ෂාත් කරගන්න කැමති නම් මේ ආයතන 6 පිළිබඳව සුබ වශයෙන් කල්පනා කරන්නේ නැහැ. ආයතන 6ෙන් ලබා ගන්නා වූ ආරම්මණයන් ක්ලේශ සහගත ආරම්මණයන් බවට පත් කරගන්නේ නැහැ. ක්ලේශයන් නැති වෙන පරිදි මෙනෙහි කිරීම තමන්ගේ මනසින් සිදු කරනවා. සුණක්කත් තවත් උපමාවක් කියන්නම්. යම්කිසි කෲර විෂ සහිත ආශි විෂ යම් සර්පයෙක් ඉන්නවා. මේ සර්පයාගේ කටට අත දැම්මොත් අනිවාර්යෙන් දෂ්ට කරනවා කියලා දැනගන්නවා. මරණය අකමැති ජීවත් වෙන්න කැමති යම් ප්‍රඥාවන්ත පුරුෂයෙක් දැන දැනම මේ සර්පයාගේ කරට අත දානවද කියලා ඇහුවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ එහෙම කරන්නේ නැහැ. ආන් ඒ වාගේ තමයි නිවන් දකින්න කැමති කෙනා කිසිම දවසක මේ පංචකාම ගුණයන්ට ලොල් වෙන්නේ නැහැ. පංචකාම වස්තු පිළිබඳව නැවත නැවත කල්පනා කරමින් රාග දේශ මොහ උපදින පරිදි මෙනෙහි කිරීම සිදු කරන්නේ නැහැ. පංචකාම වස්තුන්ගෙන් නික්මිලා පංචකාමයන්ගෙන්ද නික්මිලා සුවසේ තමන්ගේ ජීවිතය ගත කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. එහෙම තමන්ගේ ජීවිතය තුළ ආනෙන්ජ සමාපත්තිය, ආකින්චඤ්ඤායතන සමාපත්තිය, නේව සංඥා, නාසඤ්ඤා කියන සමාපatti ඉක්මවලා එතනින් අතර වෙන්නේ නැහැ. ඒ පිළිබඳව ඇලීමක් දුරු කරලා උතුම් නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නවා. ඒ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගත්තට පස්සේ අන්න ඔහුට මනාව ප්‍රකාශ කරන්න පුළුවන් කීනා ජාති වුසිතං බ්‍රහ්මචරියං නාපරං ඉත්තත්තා යාති පජානාති කියලා. මම මනාව නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගත්ත බ්‍රහ්මචර්යා වාසයේ නිම කළා. මට මතු කරන්න දෙයක් නැහැ කියලා මනාව නිර්වාණ ධාතුව ප්‍රකාශ කරන කෙනෙක් හැසිරෙන්න ඕන විදිහ ඉන්ද්‍රිය සංවර සීලයෙන් සමන්වාගත වෙන්න ඕනේ. ඒ වගේම සතිය සමාධිය ප්‍රඥාවෙන් යුක්තව වාසය කරන්න ඕනේ. අපත්‍ය වූ භෝජන යම් කෙනෙක් වළඳන්නේ නැහැ වගේම නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමට බාධක වූ යම් ධර්මතාවයක් තියෙනවා නම් ඒ කිසිම දෙයක් Tamanගේ ජීවිතයට ලං කරගන්නේ නැහැ නිවන පිණිස හේතු වෙන්නා වූ ධර්මතාවයන් පමණක් Taman භාවිත කරනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා මේ සූත්‍ර දේශනාව හොඳට අහගෙන හිටපු සුණක්කත් ස්වාමීන් වහන්සේ සාදුකාර දීලා මේ සූත්‍රය අනුමෝදන් වෙනවා සාදු සාදු ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ආශ්චර්යයි මේ සූත්‍ර දේශනාව මම මනාව අනුමෝදන් වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේට ප්‍රශංසා කළා. අද දවසේදී අපි මේ පින්වත් පිරිසට පැහැදිලි කළේ මජ්ක්‍ධිම නිකායේ උපරි පණ්ණාසකේ දේවදා වර්ගයේ පස්වෙනි සූත්‍රය සුණක්කත් සූත්‍රය. මේ සඳහා අරුත් විවරණ සපයලා තියෙනවා පපංච සුදනී මජ්ක්‍ධිම නිකාය අට කතාවේ හතරවෙනි පොත් වහන්සේ. සූත්‍ර දේශනාවත් අට කතාවත් ඒහා සම්බන්ධ වෙච්ච ටීකාවක් අරගෙන මේ සූත්‍රෙහි අර්ථ විවරණයන් දීර්ඝ වශයෙන් දැනගෙන මේ පින්වත් පිරිසගේ ධර්මඥානය වඩා දියුණු කරගෙන තමන්ගේ ප්‍රතිපදාව වඩාත් සාර්ථක කරගෙන ඊටමත් ඉක්මනින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිස හේතු වෙන කටයුතු වල නිරත වෙන්න කියන ආරාධනාව සිදු කරමින් ඒ සඳහා උපනිශ්‍රේ වන්නා වූ කුසල සම්පත්තිය අද ධර්ම ශ්‍රවණය කිරීම තුළින් මේ පින්වත් පිරිසට ජනිත වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු අද දවසේදී ධර්මානුශාසනාව පැවැත්වීම නිසා උපදවා ගන්නට යෙදුණු අප්‍රමාණ පුණ්‍ය සම්පatti ධර්මයනොත් ඔබ ධර්ම ශ්‍රවණය කිරීම නිසා උපදවා ගත්තා වූ සියලුම කුසල ධර්මයනොත් මාව මේ ලෝකයට බිහි කරපු ආදරණීය මෑණියන්ටත් හදා වඩා පෝෂණය කරපු ආදරණීය පියතුමන්ටත් මට අනේක විද උපකාරයන් සිදු කරපු කල්යාණ මිත්‍රයාණන් වහන්සේලාටත් රටවාසී ලෝවාසී තුන්ලෝවාසී අනන්ත සක්වලවාසී සියලු සත්වයින්ටත්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 පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති